හිත ඇතුලේ හැම වෙලේම මොනවහරි දුවනව නේද? එක දිගට සිතුවිලි ගලාගෙන යනවා. ඉතින් මේ දුවන සිතුවිලි පාලනය කරගන්න ඇත්තරම මේ මනස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුරුවා පැහැදිලි ක්‍රමවේදයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක තමයි සතිපට්ඨාන සූත්‍රය. මේක නිකම්ම නිකම් න්‍යායක් නෙමෙයි මේක මනසට දීපු ප්‍රායෝගික අත්පොතක් වගේ දෙයක්. මේ සූත්‍රය පටන් ගන්නෙම ඇත්තටම කිව්වොත් හරිම නිර්භීත ප්‍රකාශයකින්. හිතන්නකෝ මිනිස්සු විඳින හැම දුකකටම, හැම ශෝකකටම, හැම දොම්නසකටම විසඳුමක් විදිහට එකම එක කෙලින් පාරක් තියෙනවා කියලා කියනවා. වෙන පාරවල් නෙමෙයි එකම එක පාරක්. ඉතින් ඇත්තටම එහෙම මාර්ගයක් තියෙන්න පුරවන්ද? අපි බලමු මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා. හොඳයි. අර අපි කලින් කතා කරපු එකම කෙලින් පාරට දෙන නම තමයි සතිපට්ඨාන. හරිම සරලව කිව්වොත් සිහිය පිහිටුවන එක. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ තමන්ගේ අත්දැකීම්, ඒ කියන්නේ කය, වේදනා, සිත, සිතුවිලි. මේවා හොඳයි, මේවා නරකයි කියලා ලේබල් ගහන්නේ නැතුව ඒවා ඇති වෙන්න හැටි, නැති වෙලා යන හැටි. ඒ විදිහටම බලාගෙන ඉන්න පුහුණුව තමයි මේ. ඉතින් මේ විග්‍රහය පුරාවටම අපි බලන්න යන්නේ මේ පුහුණුවේ සම්පූර්ණ ව්‍යුහය. ඒ කියන්නේ සිහිය පිහිටවන්න තියෙන අඩිතාලම් හතර ගැන. අපි මේ එකින් එක අරගෙන ගැඹුරින්ම විමසලා බලමු. හරි. එහෙනම් අපි පටන් ගමු. මතක තියාගන්න මේ සූත්‍රයෙන් අපිට දෙන්නේ අහම්බෙන් කරන දෙයක් නෙමෙයි. මේක හරියට මනසටම හදපු ක්‍රමානුකූල පැහැදිලි පියවරෙන් පියවර යන පුහුණු වැඩසටහනක් වගේ. මෙන්න තියෙනවා මේ පියවර හතර. මේක ඇත්තටම ගමනක් වගේ. අපි පටන් ගන්නෙ කොහෙන්ද? අපිට වඩාත්ම දැනෙන අල්ලන්න පුරුවන් දේෙන්. ඒ කියන්නේ අපේම ශරීරයෙන්. ඊට පස්සේ තමයි ටිකෙන් ටික අත්දැකීම් වල තවත් සියුම් පෙතිවලට අපි යන්නේ. හොඳයි. එහෙනම් හැම දෙයකම ආරම්භය පළවෙනි අඩිතාලම කය ගැන සිහිය. මේ මුළු පුහුණුවේදීම අපේ මනස නැංගුරමක් තාල නවත්ත ගන්න තැන තමයි අපේ ශරීරය. දැන් සිහිය කියව ගමන් ගොඩක් දෙනෙට මතක් වෙන්නේ හුස්ම ගැන විතරයි නේද? හැබැයි බලන්න මේ පළවෙනි අඩිතාලම ඊට වඩා කොච්චර පුළුල්ද කියලා. හුස්මෙන් පටන් ගරගෙන අපි ඉන්නේ ඉරියව්, එදිනදා කරන කියන දේවල්, ශරීරයේ තියෙන කොටස්, අන්තිමට මේ ශරීරයේ වෙනස් වෙන ස්වභාවය දක්වාම මේ සම්පූර්ණ පුහුණුව විහිදිලා යනවා. මුලින්ම දෙන උපදේශය බලනකො කොච්චර සරලද කියලා. දීර්ඝව හුස්මක් ගන්නවා නම් මම දීර්ඝව හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. කෙටියෙන් හුස්මක් ගන්නව නම් මම කෙටියෙන් හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. මෙතන හුස්ම පාලනය කරන්න යන්නේ නැහැ. තියෙන්නේ දැනගැනීමක් විතරමයි. ඒකයි මේක ඕනෑම කෙනෙකුට පටන් ගන්න පුළුවන් පුහුණුවක් වෙන්නේ. මේ පුහුණුව 아무තු අద్భుත දෙයක් නෙමෙයි කියලා තීරුම් කරවන්න සූත්‍රය හරිම අපූර්ව උපමාවක් තියෙනවා. හිතන්නකෝ දක්ෂ වඩුවෙක් ලිය කපනකොට මම දැන් දිග කැපුමක් කපනවා කියලා දන්නවා. අන්න ඒ වගේ අපට හුස්ම දිහා බලාගෙන ඉන්නවා. ඒක හරිම ප්‍රායෝගිකයි. එදිනදා ජීවිතයට සම්බන්ධ දෙයක්. ඉනින් මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේක. මේ පුහුණුව භාවනා මධ්‍යස්ථානයකට කුටියකට විතරක් සීමා වෙන්නේ නැහැ. ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ඕනෑම ඉරියව්වකදී සිහිය පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ මේක ජීවිත කාලය පුරාම කරගෙන යන්න පුළුවන් පුහුණුවක් බවට පත් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට අපි එනවා ශරීරයේ කොටස් ගැන මෙනෙහි කරන තැනට. මෙතනදී සූත්‍රය භාවිතා කරනවා ධාන්‍ය මල්ලේ උපමාව. ඒකෙන් කියවෙන්නේ හරියට කවුරු හරි ධාන්‍ය වර්ග ගොඩක් කලවම් කරපෝ මල්ලක් අරගෙන එකින් එක අඳුර ගන්නවා වගේ. මේ මුං ඇට මේ කව්පි මේ තල කියලා වෙන් කරනවා වගේ කිසිම ඇලීමක් ගැටීමක් නැතුව හරියට විද්‍යාත්මක නිරීක්ෂණයක් කරනවා වගේ ශරීරය දිහා බලන එක. කෙස්, ලොම්, නියදත් ආදි වශයෙන්. මේ කොටසේ අන්තිමටම සූත්‍රය යොමු කරනවා ටිකක් ගැඹුරු තැනකට. ඒ තමයි සොහොන් බිමක තියෙන මල සිරුරක් දි รา පත් වෙන විවිධ අවස්ථා ගැන මෙනෙහි කරන එක. හැබැයි මෙතන අරමුණ අසුභවාදී වෙන එකවත් බය වෙන එකවත් නෙමෙයි. අරමුණ තමයි Tamange මේ ශරීරයත් අර ස්වභාවයටම යටත් වෙන දෙයක් කියලාත් ඒකේ තියෙන අනිත්‍යතාවයත් හිතටම වදින විදිහට ගැඹුරින්ම තේරුම් ගන්න එක. හොඳයි. අපි දැන් යමු දෙවෙනි අඩිතාලමට. මෙතනදී අපේ සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ වේදනාවලට. එහෙමත් නැත්නම් අපි කියන්නේ විඳීම් කියලා. ඒ කියන්නේ අපිට දැනෙන දේවල් වල සරලම කෙලින්ම දැනෙන අත්දැකීමට මෙතනදිත් පුහුණුව හරිම කෙලින්. අපිට දැනෙන දේ සැප දෙයක්ද දුක් දෙයක්ද එමෙ නැත ඒ දෙකම නැති මැදහත් හැඟීමක්ද කියලා දැනගන්න එක විතරයි. මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඒ හැඟීම පිටිපස්සේ තියෙන කතාවට අහු නැතුව ඒ හැඟීමත් හරියට අහස යන වලාකුලක් වගේ ඇති වෙලා ටික වෙලාවක් තියලා නැති වෙලා යන හැටි බලාගෙන ඉන්න එක. හරි. දැන් අපි තව ටිකක් සියුම් තැනකටයි යන්නේ. තුන්වෙනි අඩිතාලම තමයි සිත. මෙතනදී වෙන විශේෂ දේ තමයි අපි නිරීක්ෂණය කරන වස්තුව බවට පත්වෙන්නේ නිරීක්ෂණය කරන සිතමයි. ඒ කියන්නේ සිහිය සිහිය ගැනම දැනුවත් වෙනවා වගේ වැඩක්. මෙතනදිත් බලන්න පුහුණුව වෙන්නේ සිත විනිශ්චය කරන එක නෙමෙයි. මගේ හිත මෙහෙම වෙන්න බෑ කියලා හිතන එක නෙමෙයි. තියෙන්නේ සිත තියෙන తত্ত্বය ඒ විදිහටම පැහැදිලිව දකින්න එක. හිතේ රාගය තියෙනවද නැද්ද? ద్వේෂය තියෙනවද නැද්ද? හිත හැකිලිලව තියෙන්නේ නැත්නම් විසිරිලද? අන්න ඒ විදිහට. සිතේ ස්වභාවය ඒ මොහොතේ තියෙන විදිහටම දකිද්දී තමන් ගැනම හරිම ගැඹුරු අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් අපි එන්නේ අන්තිම ඒ වගේම සියුම්ම අඩිතාලමට. ඒ තමයි ධම්මානුපස්සනාව. මේක හරියට අපේ මනස ඇතුලේ තියෙන දේවල් පෙන්නන සිතියමක් වගේ. මෙතරදි කරන්නේ මනස ඇතිවෙන විවිධ සංසිද්ධීන් විවිධ කාණ්ඩවලට දාලා නිරීක්ෂණය කරන එක. එතකොට පළවෙනි කාණ්ඩේ තමයි පංච නීවරණ. නීවරණ කියන්නේ ආවරණ වගේ. ඒ කියන්නේ අපේ පැහැදිලි දැක්මට බාධා කරන හිත වහගන්න මානසික තත්වයන්. කාමාශාව තරහා, අලසකම, නොසන්සුන්කම සහ සැකය. මෙතනදිත් පුහුණුව එකමයි. මේවා ඇති වෙනකොට ආ දැන් මේක තියෙනවා කියලා දැනගන්නවා. නැති වෙලා යනකොට ආ දැන් නෑ කියලා දැනගන්නවා. එච්චරයි. හැබැයි මේ අඩිතාලම එතනින් නවතින්නේ නෑ. මනසේ ක්‍රියාකාරීත්වය තවත් ගැඹුරින් විග්‍රහ කරනවා. උදාහරණයක් විදියට පංච උපාදානස්කන්ධ ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි මම සහ මගේ කියලා හදාගන්න අනන්‍යතාවය ගැන ඊට පස්සේ සලායතන ගැන, ඒ කියන්නේ ඇහැ, කන, නාසය වගේ ලෝකී අපිට දැනෙන දොරටු හය ගැන, ඊළඟට සත්ත බොජ්ජංග ගැන, ඒ කියන්නේ අවබෝධය කරා අපිව ගෙනියන මානසික ගුණාංග හතක් ගැන අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය කියන මූලිකම ඉගැන්වීම් දක්වාම නිරීක්ෂණය කරනවා. මේකෙන් පේනවා නේද මේ සූත්‍රය කොයිතරම් සම්පූර්ණ ගැඹුරු විශ්ලේෂණයක්ද කියලා? හරි මේ ඔක්කොම පුහුණුවීම් වලින් පස්සේ සූත්‍රය අවසන් වෙන්නේ ඇත්තටම කිව්වොත් හිතාගන්න බැරි තරම් බලවත් විස්මිත ප්‍රකාශයකින්. මේ පුහුණුවේ හරියට යෙදෙන කෙනෙකුට ලැබෙන ප්‍රතිඵල ගැන දෙන සහතිකයක්. සූත්‍ර අවසන් වෙන්නේ පුදුම සහතිකයක් එක්ක. ඒ තමයි කවුරු හරි කෙනෙක් මේ අඩිතාලම් හතර නොකඩවා නොපසුබටව වඩදු හතක් පුහුණු කළොත් ප්‍රතිඵල දෙකකින් එකක් නියතයිලු. එක්කෝ මේ ජීවිතේදීම පූර්ණ විමුක්තිය, එහෙම නැත්නම් ආයෙ ඉපදීමක් නැති තත්වයක්. අවුරුදු 7ක්. සමහර විට ඒක ටිකක් දිග කාලයක් වගේ හිතෙන්නකෝ ඒවා. හැබැයි කතාව එතනින් ඉවර නෑ. සූත්‍රය කියනවා අවුරුදු 7ක් පැත්තකින් තියමුත් කියලා. සමහර වෙලාව මාස 7කින් අර කියපු ප්‍රතිඵලෙම ලබන්න පුළුවන්ලු. හිතා ගන්න පුළුවන්ද මේ ක්‍රමවේදය ගැන තියෙන විශ්වාසය? ඊටත් පස්සේ එන්නේ ඇත්තටම අදා ගන්න බැරි ප්‍රකාශය. මාස 7කුත් පැත්තකින් තියමු. කවුරු හරි මේ පුහුණුව හරියටම සම්පූර්ණ කැපවීමෙන් දවස් 7ක් කලත් අර කියපු ඉහළම ප්‍රතිඵල ලැබෙන්න පුරුවන් කියලා සහතික කරනවා. දවස් 7යි. ඇත්තම මේ මාර්ගයේ තියෙන පරිවර්තනය කිරීමේ බලය ගැන නැවත වතාවක් හිතන්න වෙනව නේද? ඉතින් අවසාන වශයෙන් මේ සූත්‍රය පිළිත්‍රි කරන්නේ හරිම ප්‍රබල ප්‍රශ්නයක්. මේකේ මූලිකම හරය තමයි ඇත්ත ඇති සතියින් දකින්න එක තමයි නිදහස් වෙන්න තියෙන පාර කියන එක. එහෙමනම් Tamangeම අත්දැකීම්, ඒ කියන්නේ කය, වේදනා, සිත සහ සිතුවිලි කිසිම ඇලීමක්, ගැටීමක්, විනිශ්චයක් නැතුව නිකම්ම නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත් ජීවිතේ මොන වගේ දෙයක් නම් වෙනස් වෙන්න පුළුවන් වේද?